10 දිනේ ක්‍රියාත්මක වෙන බව. මේ මාර්ය 10 ගැන පැහැදිලි කිරීම පසුගිය දේශනාවේදී සිදු කරා. එයින් මේ මාර්ය 10 හඳුන්වන්නේ පළවෙනි මාර්ය වශයෙන් කාමයයි දෙවෙනි මාර්ය අරතියයි නැත්නම් අභිකුසලයට අකමැති වීමයි තුන්වෙනි මාර්ය සාපිපාසාවයි හතරවෙනි මාර්ය පරේෂණ තෘෂ්ණාවයි පස්වෙනි මාර්යා වශයෙන් බුදුහාමුදුරුව පෙන්වන්නේ නිදිමතයි තීන මිද්දයයි. 6 7 මාර්ය වශයෙන් පෙන්වුම් කරන්නේ බය හා සැකයයි. අටවෙනි මාර්යා විදිහට සංසාර විමුක්තියට අටවෙනි මාර්යා වෙන්නේ මකු බව හේවත් දැඩි බවයි. නවවෙනි මාර්යා වෙන්නේ තමන්ගේ ලාභ අපේක්ෂා කීර්ති ප්‍රසංසා ආදී දේවල් වලට විජු වීමයි. නතු වීමයි. අවසානයේ මායයා තමන් උපස් කරලා අනුන් පහත් කරලා සැලකීම. දැන් මෙන්න මේ ධර්මතා 10 තමයි එහෙනම් මේ සංසාරයේ හිමිකම් කියන 10 මූල 10. දැන් මානව හිමිකම් සියල්ලගේ මූලය මේ මාර්ය 10යි. මනුස්සකමේ හිමිකම තියෙන්නේ මේ මූල 10 තුලයි. ඒ වගේම තිරිසංකම හෝ සතර ආපායේ හිමිකම තියෙන්නේ මූල මේ මූල 10 තුලයි. ඒ වගේම දේව හිමිකම් හෝ බ්‍රහ්ම හිමිකම් වලට මේ මූල 10යි බ්‍රහ්ම හිමිකම් වලට අවසාන පහ විතරයි. තීන මිත්‍ය බ්‍රහ්මයෙකුට නෑ. පරේෂණ තෘෂ්ණාවක් නෑ. ඒ වගේම සාපිපසාව සාපිපාසාවක් නෑ. අරතිය කුසිය. අර්ථය කියන මායя බලපාන්නේ ඒ වගේම කාමයේ කොහෙත්ම එහෙනම් මතක තියාගන්න ඕනේ මේ සංසාරය තුල මිනිස්යාට මේ 10ම එක විදියට බලපාන මේ මිනිස්යා තුල මේ 10ම අනිවාර්යෙන් තියෙනවා මේ 10 තමයි එහෙමනම් මනුස්ස හිමිකම. එහෙනම් තම තමන් හැදිලා තියෙන්නේ මේ 10 මතයි. එහෙනම් තම තමන් හැදිලා තියෙන්නේ මේ මාර්ගය 10 මත නම් මෙන්න මේ 10 දෙනා යටපත් වෙච්ච තැන සංසාර විමුක්තිය තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ එක එක යන්නේ නැත්තම් මේ සතිපට්ඨාන භාවනාව දැන් මේ පින්වතුන්ට පැහැදිලි කරපු සක්මන් භාවනාව අවසානයේ බුදුහාමුදුරුවෝ බලාපොරොත්තු වෙන්නේ මේ මාර්ගය 10 දෙනා පරාජය කිරීම. නමුත් සිදු වෙන්නේ අපිට සෑමදාම භාවනාව පටන් ගත්තට සක්මන මේ මාර්ගයේ එක්කෙනෙක්ගේ අතකට වසඟ වීම. ඒතර මාර්ගයේ එක්කෙනෙකුට හරි වසඟ වුණොත් එතෙන්දී භාවනාව ඉවර කරනවා. ආය අපි සංසාර. කවදා හරි දවසක අන්තිම මාර්යාවන තමන් උසස් කරලා සැලකෙන අනුන් පහත් කිරීම නැවති මායයත් අහක් වෙච්ච තැන සංසාර විමුක්තිය ලැබෙනවා. ඒක ලැබෙනකොට සිහි කල්පනාව තියෙන්න ඕනේ බුදුහාමුදුරන්ගේ කමතහනේ. ඒ කියන්නේ සක්මනේ හෝ අපි නම් පුරුදු වෙන ආනාපානයි. මේ වගේ තැනකදී විතරයි මේ මාර දහ දෙනා මාරය දහ දෙනාටම පහර දෙන්න පුළුවන්. එකපාරට මේ මාරය දහ දෙනාට පහර දෙන්න බෑ. කාලයක් එකේ පළවෙනි මාරයට පහර දීලා පුරුදු වෙන්නේ. ඊට පස්සේ දෙවෙනි මාරයාත් පළවෙනි එක්කෙනයි දෙවෙනි එක්කෙනයි නැතුව මේ භාවනාව කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි මාරයා වෙනකන් නැතුව පුළුවන් වෙන්නේ. තව කාලයක් පුරුදු වෙනකොට හතරවෙනි මාරයත් අහක් වෙලා කරන්න පුළුවන් වෙන්නේ. පස්වෙනි මාරයා අහක් කරොත් මේ භාවනාව තනියෙන් කරගෙන යන්න පුළුවන් මට්ටමකට සාන්ත ස්වરૂපයකටපත් වෙනවා. ඉතින් එහා හැබැයි ඉන්නේ මාරයෝ තනිකරම අපි නොදන්න අපේ මානව හිමිකම්මයි. ඒ ටික අහක් වෙන්න කාලයක් යන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ පෙන්වන විදිහටම භාවනාව ඉදිරියට ගෙනියන්නේ. දැන් පසුගිය දේශනාව තුළ මේ මායයන්ගෙන් කාමයේ නැවති මායя පැහැදිලි කරා. කාමය කියන්නේ බුදුහාමුදුරුවෝ 아무තු දෙයක් නෙවෙයි. සමාජයේ ඔය දැන් හිතන දෙයක් නෙවෙයි. තමන්ට මේ මනුස්සකමෙන් උප්පත්තියෙන් ලැබිලා තියෙන අස්කරණ ආසාදී ඉන්ද්‍රියන් පිනවන්න ආසාව කැමැත්ත කාමයයි. දිනවන්නේ පව්කම් වලින්ද පින්කම් වලින්ද කියන ප්‍රශ්නය මෙතන නෑ. පින්කම් වලින් පිරෙනකොට කාමාවචර පින වෙනවා. ඒක කාමයමයි කියන්නේ. පව් කියන්නේ කාමාවචර නෝවා. නැතු රූපාවචර පව් කියන જાතිය අදින. පව කියන එක තියෙන්නේ කාම ලෝකේ විතරයි. බ්‍රහ්මයේ පව් කරන්නේ නැහැ කප්පෝ. ඒතර කාමයේ නැති තැනක පවක් නැහැ. කාමයේ නැති තැනක කාමාවචර පිනකුත් නැහැ. එහෙනම් අස්කන්නාසාදී දේවල් මේ පංච ඉන්ද්‍රිය වලෝ පින්කම් කරන්න පිනෝන තැනක භාවනාවක් නැහැ. භාවනා කරන්න බෑ. හැපිනවන්න පින්කමක් කරන කෙනෙකුට ඒ පින්කම කරන වෙලාවේ භාවනාවක් පවතින්න බෑ. මේක දැනගන්න. එතකොට දැන් ඒ පළවෙනි මාර්ය කාමයේ ඒකෙන් නිදහස් වෙලා තමයි මේ පින්වතුන් හැමදාම මොනවා හරි භාවනාවක් කරේ. ඒ කියන්නේ මොකද්ද සුදුසුකම? තමන්ගේ ඇස් කන් ආසාදී ඉන්ද්‍රයන් තවත් කටයුත්තකින් පිනකින් හෝ පවකින් පිනවීමේ හැකියාවක් නැති වෙන්නේ. ඒ පිනවීමේ වේලාවක කිසිම වේලාවක භාවනාවක් නැහැ. ඔන්න පළවෙනි මාර්ගය ජය ගන්න ක්‍රමය. දැනගත්තොත් ලීසි. මේක කරලා වැඩක් නැහැ කියලා තන්නයි. දැන් අපි හිතමු කවුරු හරි කෙනෙක් සක්මන් භාවනා කරනවා. ඒකට කාලයක් යොදාගෙන එයා කියන ඇහෙන් පිනවන්නවා, කන පිනවන්නවා, නාසය පිනවන්නවා, දිව පිනවන්නවා මොකක්වත් බලාපොරොත්තු වෙන්නේ එයාගේ එතකොට තියෙන්නේ මොකද ඉලක්කය බුදුහාමුදුරුවෝ කෙරේ ශ්‍රද්ධාවක් ගෞරවයක් බුදුහාමුදුරුවෝ දීපු කමඨාන වන වම් කකුල හා දකුණු කකුල පොළවේ වදින එක ගැන ඒ වදින අවස්ථාවේ සතිමත් වෙලා භාවනා කරගෙන යනවා නමුත් මේ භාවනාව කරන යනකොට යාට කාමයේ නැවති මායя ජයගෙන හිටියට දෙවනි මායя ඇවිදිලා ඒ භාවනාව නැති කරනවා. දෙවනි මායя බුදුහාමුදුරු පෙන්වන්නේ අරතිය. අරතිය කියන්නේ අදි කුසලයට අකමැති වීම. දැන් අරතිය නැමැති මායя වැහුනම ඒ භාවනාව කඩාකප්පල් කරන්න පුළුවන් ඒ මායя. නවත්තන්න පුළුවන්. ඇස් පියාගෙන ඉන්න භාවනාවෙන් මේ පින්වතුන් කරන ආනාපාන සති භාවනාව හුඟක් වෙලාවට තමයි භාවනාව නවත්තන්නේ අර්ථය. අර්ථය කිය අර්ථය කියන්නේ අධි කුසලයට අකමැති වීම. දැන් එහෙමනම් මේ අර්ථය කියන මායාවේ නියම ස්වરૂපය හඳුන ගන්න නම් මේ අධි කුසලය කියන එක හඳුනගන්න ඕනේ. දැන් බුදුහාමුදුරන්ගේ දේශනාවල මෙන්න මෙහෙමයි තියෙන්නේ. දැන් මම කියවන්නේ ඉස්සෙල්ලත් මේ සංසාරගත සත්‍යයට හිමිකම් තියෙනවා. කාම ලෝකයේ හිමිකම් තියෙනවා තුනක්. සතර අපායේ හිමිකම්, මනුස්ස හිමිකම්, දේව හිමිකම්. බ්‍රහ්ම හිමිකම් දෙකක් තියෙනවා. රූපාවචර හිමිකම සහ අරූපාවචර හිමිකම්. එතකොට දැන් මේ මේ සතර අපායේ හිමිකම ලැබෙන්නේ පන්තිල් කැඩීම. පන්තිල් ගන්න මනුස්සයාට හිමි වෙන්නේ සතර අපායයි. ඒතර පංචිල් කඩන්නේ නැති වෙලාවක හිමි වෙන්නේ ආරක්ෂා කරන වෙනකොට මනුස්ස හිමිකම. එතකොට මනුස්ස හිමිකමේ ඉඳලා නැත්තම් පංචිල් රකින්න වෙලාවක තවත් ආමිෂ පින්කම් කරනවා නම් පංචිල් රකිමින් එතන එතකොට දේව හිමිකමට යලම් වෙනවා. මනුස්සත්වයට ඉක්මවනවා. දේවත්වයට හිමිකම් කියන ඒ වෙලාවේ. ඒ කියන්නේ මේ පින්වතුන් පින්කම් කරනකොට දැන් බුදුහාමුදුරන්ගේ ධර්මයේම තියෙනවානේ දානං සග්ගස්ස සෝපානං දානය කියන්නේ ස්වර්ගයට හිමිමගයි. ඒ කියන්නේ දේව හිමිකම. එහෙනම් දානය මේ ස්වර්ගයේ හිමිකමක් වෙන. ඒ කියන්නේ දානය දේවත්වයට බලපාන්නේ පංචිල් රැකලා තිබුණොත් විතරයි. ඒකෝ දානීය දේවත්වයට බලපාන්නේ නැහැ. මොකද අපාය හිමිකමක් ඇතුලේ දේව හිමිකමක් එන්න බෑ. තේරුණාද? ඒ කියන්නේ අපාය හිමිකමක් ඇතුලේ දේව හිමිකමක් එන්න බෑ. ඒකට දේව හිමිකමක් එන්න නම් අපාය හිමිකම අහෝසි වෙලා තියෙනවා. ඒක පන්සිල් රැකිලා දානයක් දෙන වෙලාවේ දේව හිංකමක් නැත්නම් ප්‍රබලදී අපාය හිමින්කමට ඒක නතු වෙයි. දැන් පන්සිල් කඩාගෙන දන් දුන්නා කියලා ලොකු පිනක් ලැබෙන්නේ නැහැ. දැන් ඒ වගේ තත්ත්වයක් තියෙනවා. කොහොම හරි දැන් මෙතෙන්දී මේ අදි කුසලයට අකමැති වීම නැමැති ආරතිය නැමැති මායя සංසාර විමුක්තියට බාධා කරන හැටයි දැන් හැටි තමයි ඉගෙන ගන්න වෙන්නේ. ඒ බාධා කරන පිළිවෙල දැනගන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ කුසලයේ කියන එක. මේ සංසාරගත සත්‍යයට සංසාර විමුක්තියට උදව් වෙන සියලු දේ කුසලයේ කියලා හඳුන්වනවා. නමුත් මේ කුසලයේදී පහළම බුදුහාමුදුරුවෝ පෙන්නන යටම තලයේ කුසලය ආමිෂයයි. ආමිෂ පිළිගන්න. ඊට වැඩි ඉහළ තලයේ තියෙන කුසලයක් තමයි සංසාර විමුක්තියට සීලය. එහෙනම් පළවෙනි එක ආමිෂය. ආමිෂයට වැඩි අධි කුසලයක් වෙනවා සීලය. පංච පංචිල් රැකීම අධි කුසලයක්. ආමිෂයේ දිහා බැලුවොත්. දැන් පංචශීලයට වැඩි අධි කුසලයක් සමත භාවනාව. සමත භාවනාවට වැඩි අධි කුසලයක් විපස්සනාව සතිපට්ඨාන. දැන් මේ පින්වතුන් දැනගන්න ඕනේ Taman දන්නවා දැන් සතිපට්ඨාන භාවනා ක්‍රම දෙකක්. ඒ දෙක තමයි පුරුදු කරන්නේ. එකක් සක්මන් භාවනාව. අනික ආනාපාන සති භාවනාව. එතකොට මේ පින්වතුන් දැනගන්න ඕනේ මම දන්නේ අදිම කුසලය. අදි කුසලය සක්මන් භාවනාවයි නැත්නම් ආනාපාන සති භාවනාව. ඊට වැඩිය අදිභාවයෙන් අඩුයි අවකුසලයක් තමයි සමත භාවනාව. ඊටත් වැඩි අවකුසලයක් තමයි සීලය දැන්. ඊටත් වැඩි අවකුසලයක් තමයි ආමිෂ පිළිපද. දැන් දෙවනි මාර්යා මේ සක්මන් භාවනාවට බාධා කරන්නේ අරතිය නැවති ස්වરૂපයේ වැහිලා. අරතිය වැහෙනවා කියන්නේ ඒ භාවනා කරගෙන යනකොට මේ පින්වතුන්ට කල්පනා වෙනවා ඊට වැඩිය හොඳයි මෛත්‍රී භාවනා කරා නම් කියලා. අන්න ඒක එතකොට මේ භාවනාව සක්මන් භාවනාව, මෛත්‍රී භාවනාව බවට හරවන්නේ අර කියනමති මාර්ගය. ඒකට හේතුව දැන් මේ ඌර්ණ විපස්සනාව කරන භාවනාව වෙනුවට තමන්ගේ මනසෙන් මාරේක් වැහිලා ඊට වැඩිය අඩු කුසලයකට හරවන. ඒක හුඟක් මේ බෞද්ධයන්ට කරනවා. හුඟක් අය කියනවා මන්නා මේ භාවනාව බෑ මට කරන්න ඊට වැඩිය මට ලේසියෙන් කරන්නේ මෛත්‍රී භාවනාව. බුදු ගුණ භාවනාව. දැන් ලේසියෙන් කර හැකි කියලා කියන්නේ කවුද? අරතිය නැමැති මායය. එතන මේ මායය වැහුනේ ඇති ඒ භාවනාව එයා නවත්තන. නවත්තලා වෙන භාවනාවක් පටන් ගන්නවා. ඒක එක විදිහක්. ඊට වැඩිය මේ අරතිය වෙන මායය ඊට වැඩිය වැහුනොත් සමත භාවනාව අන්නෝකර අර කියන භාවනාව නවත්තලා සීලයේ මොනවා හරි රකින්න යනවා අමුතු දෙයක්. සීලේ ගුණ හොයන්න යනවා. සිල්පද කැඩෙයි කියලා බය වෙලා මොනවා හරි කරන්න යනවා. දැන් උදාහරණයක් විදිහට භාවනා කරගෙන යනවා. කරගෙන ගිහිල්ලා Tamanට හිතෙනවා දැන් දවල් වෙලා විකාලයට අහුවේ කියලා කෑම ගන්න යනවා භාවනාව නොවන. ඒකට කෑම කණ එක ලොකු වෙනවා යාට සක්මනට වැඩි. ඒකට වැහිලා තියෙන අරති. දැන් මෙන්න මේ වගේ දේවල්. ඊටත් එළිය මේ පින්වතුන්ට ලංකාවේ හුඟක් අයට වැහෙන්නේ ඔය අන්තිම මාර්ගය. අන්තිම මේ මේ කුසලයේ. හුඟක් අය තමන්ගේ ආනාපාන සති භාවනාව හරි සක්මන් භාවනාව හරි නවත්තන්නේ ඊට වැඩිය ලොකුයි කියලා හිතලා ආමිෂ පින්කම. අවසාන පහළම මට්ටමේ කුසලයේ. උදාහරණයක් විදිහට කෙනෙකුට පුළුවන් මෙන්න මේ අරති වැහුණා මේ වගේ වෙනවා. සක්මන නවත්තලා බුද්ධ පූජාව කියන්නේ. බුද්ධ පූජාව එයා විශ්වාස කරන්නේ සක්මන් භාවනාවට වැඩිය ලොකු දෙයක් කියලා. ඒකට බුදුහාමුදුරන්ගේ ධර්මයේ බුද්ධ පූජාව ආමිෂ පින්කම්. සක්මන් භාවනාව නවත්තලා බුද්ධ පූජාව කරනවා කියන්නේ අර මාර්ගය වැඩි. එන්නේ වගේ වෙනවා. නැත්නම් දානෙකට යන්නේක හොඳයි සක්මන් භාවනාවට වැඩි. අටමහා කුසලයක් කරන එක හොඳයි සක්මන් භාවනාවට වැඩි. භාවනා කරනවට වැඩිය හොඳයි කඩන පින්කමක් කරන එක. මෙන්න මේ විදිහට අරති වෙයි. ඒකට අටමහා කුසල් හෝ ආනිස පින්කම් සීලයට වැඩිය පහළ කුසලයක්. නිවන් දැකීමේ සංසාර විමුක්තිය. නමුත් සීලියත් එක්ක ආමිෂ පින්කම් අටමහා කුසල් කිරීම තුළ හුඟක් වෙලාවට දේව හිමිකම් වලටපත් වෙනවා. දැන් මේ තියෙන්නේ දේව හිමිකම් හෝ බ්‍රහ්ම හිමිකම් ලබා ගන්න නෙවෙයි මේ සංසාරය අහිමි කරගන්න. ඒ සංසාර අහිමි කිරීමේ ක්‍රියාවලිය තමයි සතිපට්ඨාන. එතෙන්දී අර ආමිෂ පින්කම් ඔක්කොම මාරුයි. එර්මානේද අධි කුසලයට අකමැති වීම කියන මායයට අහු. දැන් තම තමන්ට කල්පනා වෙන්නේ ඕන තරම් මේ පින්වතුන් උදේ බුදුන් වඳින්න බෑ නැත්නම් හවස බුදුන් වඳින වෙලාවයි කියලා නවත්තනවා අච්චර ලොකු ලොකුම බුද්ධ පූජාව. මොකද්ද ලොකුම බුද්ධ පූජාව? සක්මන් කිරීම. නවත්තන්නේ මොකටද? හන්දුන් කූරු පොඩ්ඩක් වත්තු කරලා අර ගාත දෙක තුනක් කියන්නේ. එතකොට එයාට අර තියෙනවදී මාරය වෙයි. ඒකට බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ උන්වහන්සේට ශ්‍රාවකයන්ගේ ආමිෂ පූජාව නෙවෙයි වටින්නේ ප්‍රතිපත්ති පූජාව. දැන් ප්‍රතිපත්ති පූජාවෙන් තියෙන්නේ කොටස් තුනයි. සීල එක පූජාවක්, ප්‍රතිපත්ති පූජාව, අවමය. සමත භාවනාව සමාධිය දෙවෙනි ප්‍රතිපත්තිය, තුන්වෙනි ප්‍රතිපත්තිය විපස්සනා. දැන් සක්මන් භාවනාව එහෙනම් බුදුහාමුදුරන්ට තියෙන ලොකුම ප්‍රතිපත්ති පූජාවක්. දැන් ඒක දාලා ඒක නවත්තලා අරතිය වැහිලා බුද්ධ පූජාවට යනවනා. ඊළම්පස පූජාවට යනවනා. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ එයාට වැහිලා තියෙන අරතිය. දෙවෙනි මාර්යා වැහිලා. ඒකට අහු වෙන්නේ නැති බෞද්ධයෙක් නෑ. මොකද සියලු බෞද්ධයෝ හිතාගෙන ඉන්නේ භාවනාවට වැඩිය වෙලාවට බුද්ධ පූජාවට ඉන්න නැත්නම් පව් සිදු වෙනවා. තේරුණාද? එතකොට දැන් මේ වගේ ධර්මයේ ගැන නොදන්නාම හින්දා මේ මායයන්ට අහු වෙනවා. දැන් දෙවෙනි මායя ඒ විදිහටයි අහු වෙන්නේ. දැන් එයාගෙන ජල වේලා ওই භාවනාව කරගෙන ගියොත් තුන්වෙනි මායයට අනිවාර්යෙන් අහු වෙනවා. ඒ වැඩි කල් කරන්න බෑ. දැන් පළවෙනි මායයයි කාමේනේ. කාමයේ කියන්නේ තමන්ගේ උප්පත්තියෙන් ලැබිච්ච ඇස් කන් ආසාදී ඉන්ද්‍රියන් ටික පිනවන්නේ නැත්නම් පිනවන්න හිතෙන්නේ නැත්නම් පින්කමකින් හෝ පව්කමකින් එතෙන්දි තමයි භාවනාවක් කරන්න පුළුවන්. එහෙම කරගෙන යනකොට අරපී නැමැති ඊට වැඩිය පහත් කුසලයක් ඉහළයි කියලා හිතලා නැවැත්ුවේ නැත්නම් ඒ භාවනාව තව කෙරෙනවා. අකණ්ඩව යනවා. නමුත් manussත්යේ උරුම වෙච්ච මනුස්ස ස්වභාවය වෙන යම්කිසි ධර්මතාවයක් අනුව මිනිසෙකුට පැය දෙක තුනක් එක දිගට භාවනා කරනකොට මනුස්ස උරුමයක් වෙන සාපිපාසාව වෙනවා. එනවා. එයාට පිපාසාවෙන් හෝ කුසගින්නෙන් පීඩාවටපත් වෙනවා. ඒක මිනිස්යාගේ හැටි. දැන් මෙන්න මේ කුසගින්න හෝ විපාකයේ නැමැති දෙය ආවට පස්සේ අපිට තව දුරටත් ඒ සක්මනා කරන්න බෑ. ඒක තුන්වෙනි මාරය ඔයයි. දැන් ඒක කරන්න දෙයක් නෑ. ඒක මනුස්ස ගතිය. ඒකට භාවනා කරන්න හරි මේවා පුරුදු වෙන හැමම ශා วก යේ විදිහට බඩේ ඉන්නේ භාවනාව පටන් ගන්නෑ. වතුර පිපාසයේ තියෙද්දි පටන් ගන්නෑ. එහෙනම් සා පිපාසාව දුරු කරගෙන තමයි භාවනා කරන්නේ. එතකොට අපිට පැය හතරක් දෙකක් තුනක් හෝ දිගටම මේක කරගෙන යන්න පුළුවන් තුන්වෙනි මාරයට අහු වෙන්නේ නැති. ඒතර තුන්වෙනි මාරයා 아무තු කෙනෙක් නෙවෙයි හැමෝටම වැහෙන කෙනෙක්. පැය ගානකින් කුසගේ ඉන්න හෝ විපාසයේ හැටි වෙන්න පුළුවන්. ඒ තුන්වෙනි මායයාගෙන බේරිලා භාවනා කරන්න ගියොත් හතරවෙනි මායයට අපි හමු වෙනවා. හතරවෙනි මායයා හඳුන්වන්නේ පරේෂණ තෘෂ්ණාව. දැන් මෙතෙක් කල් ගියපු මේ මාර්ය හතර දෙනාගෙන් මේ පින්වතුන්ට වර්තමානයේ මේ 21 වෙනි සිය වශයෙන් ප්‍රබල ලෙස බලපාන මාර්යා මේ හතරින් මාර්යයි. දැන් අපිට ඇත්තටම දකින්න හම් වෙනවා ඕනතරම් මේ සමාජයේ වර්තමානයේ පේන්න තියෙනවා මේ කාමයේ නැමැති මායයට අහු වෙන්නේ නැතුව අද ප්‍රවණතාවයක් ඇති වෙලා ඉස්සර වගේ ටෙලි නාට්‍ය බැලලි සංගීත සම්දර්ශන බැලලි ඔය වගේ ඇස් කන් ආස ආදී පිනෝන දේවල් වලට යොමු වෙනවට වැඩිය දැන් හුඟක් අය සිල් සමාදන් වීම භාවනා කිරීම ආගමික කටයුතු කිරීමට යෙදෙනවා. ඒ කාමයේ නැමැති මායයා ගණන් ගන්න නැති නිසා. ඊවල් දොරවල් වලම ඉන්නේ නැතුව ආගම මේ පන්සල් ඒ වගේම විහාරස්ථාන වලට ඇවිදිලා හුඟක් දෙනෙක් මේ ගුණ ධර්ම ආරක්ෂා කරනවා. මේ එමෙ ප්‍රවණතාවයක් එන්නේ මේ කාමයේ නැමැති මායයා නොසලකා හැරලා එයා ජයග්‍රහණය කරන පිරිසක් ඇතිවීම තුලයි. නමුත් ඒ ඒ පිරිසෙන් 100ට 10කටත් වැඩි අඩු සංඛ්‍යාවක් තමයි අරතිය නැමැති මායයට අහු නොවී ඉන්නේ. මොකද ඒන gederin එන පිරිස කාමයේ නැවති මායයට අහු වෙලා නැති වුණාට අර අදි කුසලයට අකමැති. ඒගොල්ලෝ දකින ලොකුම කුසලයේ ආමිෂ පින්කම. එහෙනම් බහුතරයක් ඉර වෙන්නේ ආමිෂ පින්කම. ඔය අරති නැමැති මායя වැහිය. නැත්නම් බහු ඊට වැඩිව සුළුතරයක් ඉර වෙනවා ආය සීලයට විතරයි. තාත් කට්ටිය සමත භාවනාව. අවසානයේ ඔය බුදුහාමුදුරුව පෙන්නන විපස්සනා භාවනාවට හිර වෙච්ච ටික, යෙදිච්ච ටික බොහොම සල්පයයි. ඒකට අධි කුසලය විපස්සනා භාවනාව. අවම කුසලය ආවිස පින්කම. නමුත් කාමයේ තියෙන තැනක ওই දෙයට බලපානවා හුඟක් වැඩි. දැන් කොහොම හරි මේ පින්වතුන් සක්මන් භාවනාව කරගෙන පළවෙනි මායාව වෙන කාමයේ කාමයේ කියන මායාවගෙනුත් වෙන් වෙලා අරතිනුත් වෙන් වෙලා හරියට භාවනා කර කර යනවා. කුසගින්න සාපිපාසාව පීඩාව දෙන්නේ නැහැ. පැය 3-4ක් දිගට භාවනා කරනවා නෙවෙයි. ඒකට හරියට පැය භාගයක් පැය භාවනා කරගෙන නමුත් ওই පැය භාගය තුල ඔය ටික නැති වුණාට මායя තුන් දෙනෙක් නැති වුණාට හතරවෙනි මායයට පුළුවන් ওই භාවනාව නවත්තන්න. ඒ මායя තමයි පරේෂණ තෘෂ්ණාව. පරේෂණ තෘෂ්ණාව කියන්නේ 아무තු දෙයක් නෙවෙයි. දැන් මේ සක්මන් භාවනාවෙන් නිවන් දකින්න පුළුවන් කියලා අවබෝධ කරගත්තේ කවුද? බුදුහාමුදුරුවෝ. එතන බුද්ධ ඥානයෙන් තේරලා දුන්න නිවන් දැකීමේ ක්‍රමවේදයක් කමඨහනක් තමයි මේ වෙනවතුන්ට මම කියා දුන්නේ කමඨහන් දෙකක් එකක් සක්මන් භාවනාව අනික ආනාපානසති භාවනාව එතකොට බුදු බුද්ධ ඥානයෙන් අවබෝධ කරගත්ත ඒක හරිද කියලා අපිට හිතේ. මං කරන විදිය හරි. මේකෙන් නිවන් දකින්න පුළුවන්. ඒක හිතෙන්නේ භාවනා කරන අතරේ. නැත්නම් මේ මාත දැන් තියෙන්නේ සක්මන් කරනකොට මේ දැන් සමාධියක් ගොඩ නැවිලාද? තව කොයි කාලෙන්ද මට සමාධියක් ලැබෙන්නේ? නිවන් දකින්නවා කියන්නේ මොකද්ද? ඒ වගේම දැන් ධර්මය ඉගෙන ගැනීම තියෙනවා නම් මොනවා හරි ඒවා මතක් කරනවා. පරිසම්පාදයේ ලැබෙන්නේ කොහොමද මේකේ? අවබෝධ වෙන්නේ කොහොමද? ඒ වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා ත්‍රිලක්ෂණයේ මේ භාවනා කරගමින් අවබෝධ වෙන්නේ කොහොමද? මෙහෙම සක්මන් කරපුවාම ඔය කියන විදිහට සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා තුන වැඩෙනවද? ඊට වැඩිය නරකද මේක මෙනෙහි කරලා කර කර ඉන්නේ කියලා. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා සිහි කරන එක මේකේ හරි විදිහට ඉක්මනින් කරන්න තව ලේසි විදිහක් නැද්ද? ඔන්න ඒ වගේ තමන්ගේ අර සංසාරයේ හදන හපංකම් ටික මෙතෙන්ට ගේනවා. මේකට කියනවා බුදුහාමුදුරුවෝ පරේෂණ තෘෂ්ණාව. ඒතර ශ්‍රාවකයා දැනගන්න ඕනේ ශ්‍රාවකයා බුදුහාමුදුරුවෝ කියන දේ මෝඩයා වගේ කළ යුතුයි. මේ ශ්‍රාවකයා බුදු වෙන්නේ අනේකයි පරේෂණ තෘෂ්ණාව. දැන් ශ්‍රාවකයාගේ ඥාණයෙන් ශ්‍රාවකයා දන්නේ දැනුමෙන් ශ්‍රාවකයාගේ තියෙන සිල්වීය ඥාණයෙන් යමෙක් තමන් කරන මේ සක්මන් භාවනාව ගැන කල්පනා කරන තාක්කල් හතරවෙනි මාරයට අහු. හතරවෙනි මාරයට අහු වුණාම තියෙන එකම දේ තමයි එයා භාවනා කරනවා වගේ රඟපාන. එයි දැන් පේන්නේ ඉඳගෙන හිටියත් හොඳට ඇස් පියාගෙන අනික් කෙනෙක් වගේම භාවනා ඉරියව්වෙන් ඉන්නවා. සක්මන් කරනකොටත් එයා කල්පනා කර කර එයාගේ පරිශ්‍රණයනේ කරන්නේ. ඒකට සක්මන් කරන පුජ්‍යලෙක් දකින්න. එතකොට ඒ පරිශ්‍රණ තෘෂ්ණාවේ ලක්ෂණය නම් භාවනා කරන නළුවෙක් හෝ නිලියෙක් දැකීමයි. කරන භාවනාවන්නේ. බුදුහාමුදුරන්ට ඕනේ භාවනාවක් කරෙන්නේ පරේෂණයක් කරමින් එයාගේ පරේෂණයක් කරනවා එයා බුදු වෙන්න යනවා. නමුත් යන්නේ කවුද? බෝධිසත්වයෙන් නෙවෙයි. මේ යන්නේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ. මේ එතකොට එයාගේ කාලය ගොඩක් අහක යන්නේ. මොකද පරේෂණ තෘෂ්ණාව. දැන් පරේෂණ තෘෂ්ණාව නැති පුජ්‍යලයෝ මේ මේ කාලේ අඩු. මොකද පරේෂණ තෘෂ්ණාවෙන්ම තමයි 21 වෙනි සේවාසේ ජය ආරම්භ මොකද මේ තරංග තරංගකාරී සමාජයක් තියෙන්නේ තරංගකාරී සමාජයට මුහුණ දෙන්නේ පරේෂණ තෘෂ්ණාව අධික අය තමයි දක්ෂ වෙන්නේ. එතකොට එන්නේ දක්ෂතාවයේ උඩයි අපි එතකොට මේ භාවනාවේදී මේ මායයට අහු. පරේෂණ තෘෂ්ණාවට අහු. දැන් පරේෂණ තෘෂ්ණාවට අහුන් නැත්නම් කවුරු හරි. කියන්නේ බුදුහාමුදුරෝ කියන ධර්මයට ශ්‍රද්ධාවෙන් යුක්තව අර මෝඩයෙක් වගේ මේ භාවනාව කරගෙන යනවා නම් ඊළඟට පරේසන තෘෂ්ණාව නැති බව Tamanට හඳුනගන්න මම හොඳම සාක්ෂිය දෙනවා. මේක හඳුනගන්න පුළුවන් ඕනම සාක්ෂියකට. දැන් මේ වෙනකොට මම කිව්වා මාර්යෝ හතරක් ගැන. පළවෙනි මාර්යා කාමය, දෙවෙනි මාර්යා අරතිය, තුන්වෙනි මාර්යා සාපික්ෂාව, විපාසාව, හතරවෙනි මායයා පරේෂණ තෘෂ්ණාව. දැන් කාට හරි ඔන්නේ මාර්ගයේ තුන් දෙනා හතර දෙනාම බලපාන්න නැති වෙලාවක තමයි පස්වෙනි මාර්ගය එළියට එන්නේ කරලියට එන්නේ. පස්වෙනි මාර්යා තීන මිද්දයයි නිදිමතයි. එහෙනම් දැන් භාවනා කරනකොට කාට හරි නිදිමත එනවා නම් ඒ ඒ නිදිමත එන වෙලාවේදී ටිකක් වෙලා භාවනා කරලා නිදිමත එනවනේ. ආධුනිකයෙකුට. එයා දැනගන්න ඕනේ ධර්ම කාරණයක් ඒ නිදිමත එන්නේ මාර්ය හතර දෙනෙක් පාස් කරලායි. ඒ නිදිමත නැතුව පෑ ගණන් ඇස් පියාගෙන ඉන්න සමහර කෙනා හතරවෙනි මාරයට අහු වෙලා පරේන තෘෂ්ණාවේ ඉන්නවා. දැන් පරේෂණ තෘෂ්ණාව තියෙන තාක්කල් නිදිමත නැහැ. මාරේ දෙන්නා වැඩ කරන්නේ දෙවිදියකට. පරේෂණ තෘෂ්ණාව තියෙන්නේ කොහෙද? තීන මිද්දේ කරන්නේ. ඒකට දැන් හොඳට භාවනා කරනවා කියලා අපි දහින මිනිස්සුන්ගේ ඇත්තම තියෙන්නේ තීන මිද්දේ නෙවෙයි පරේෂණ තෘෂ්ණාව. නමුත් අපි දහින සමාජයේ භාවනා කරන්නේ නැති කෙනාගේ ලක්ෂණය නීතිමත්යි. ඒ කියන්නේ ඉඳගෙන ඉන්නවා බෙල්ල කඩා වැටෙනවා ඒ වගේ ඒ වගේම දැන් සාමාන්‍ය විදිහට ශරීර අංග වෙනස් වෙනවා නිදි කිරා වැටෙනවා කියන්නේ එතකොට සාමාන්‍ය 10 දිනෙක භාවනා කරනකොට අපි දකින්නේ වකලාවට දෙන්නේ තුන් දෙනේ නිදිමතකින් අනිත් අය හොඳට භාවනා කරනවා. සැබෑවට මේ භාවනාවේ දක්ෂය සමහර විට අර නිදිමතේ ඉන්නේ. ඇයි හේතුව? හීනමිද්දේ කියන මායя එන්නේ පස්සිනුව. එහෙනම් හීනමිද්දේ නැමැති මායя ආවේ තව මායя හතර දිනේ යටපත් කරගෙන. ඒ නිසාවෙන් ආධිනක මට්ටමේ අය භාවනා කරනකොට නිදිමත ආවේක ගැන සතුටු වෙන්නේ. මොකද සතුටු වෙන්නේ සතුට වෙන්න ඕනේ. මේ තීන විද්‍යේ නැමැති මායයට ඉක්මනින් එන්න බෑ. අනික් මායය හතර දෙනා නැති. අනිකයි යටපත් වෙච්ච තැනකයි තීන විද්‍යේ ඉන්නේ. ඒතර යටපත් වෙනවා තීන විද්‍යේ එනකොට කාමයේ නැමැති මායය යටපත් වෙලා අරගෙන ඉවිලාවේ. අරතිය, සාපිපාසාව, පරේෂණ තෘෂ්ණාව. දැන් එන්නේ ඒක නිසාවෙන් යමෙක් අපි කියා දුන්නේ විදිහට මේ සක්මන් භාවනාව කරගෙන යනවා නම් ඒ සක්මනේ භාවනා කරනකොට නිදිමත ආවොත් සතුට වෙන්න. මේ සතුට තමන්ගේ ජයග්‍රහණ ජයග්‍රහණය කරා යන්න පුළුවන් සතුට. ඉඳගෙන මේ ආස්වාස පාස්වාසයේ ආනාපාන සති භාවනාව කරනකොට නිදිමත දැනෙනවා නම් සතුට වෙන්න මුලින්. මොකද හේතුව? මාර්ය හතර දිනේ ජයග්‍රහණය කරනවා. ඊළඟට තියෙන මේ තීන නිමිද්දය නැවති මායයා ජයග්‍රහණය කරයි. මේකට අවශ්‍ය උපක්‍රමයේ දීම තුල එතකොට මායය පහක් ජයග්‍රහණය කළා. එතකොට මායය පහක් ජයග්‍රහණය කරනකොට කුසලස් උපසම්පදා කියන ගුණය ලැබෙනවා. තේරුණානේ? මේක වටින තැන. ඒ කියන්නේ මාර්ය පහක් ජයග්‍රහණය කරනකොට නීවරණ යටපත් වෙලා එහෙම තමයි ධර්මානුකූලව විස්තර වෙන්නේ. එහෙමනම් දැන් Taman දැනගන්න ඕනේ තීන මිද්දේ නැමැති මායයා එන භාවනාව එහෙනම් ඉක්මනින් නිදිමත හැදෙන භාවනාව Tamanට සුදුසු භාවනාවයි. නමුත් වර්තමාන සියලුම ශ්‍රාවකයෝ මේකේ අනිත් පැත්තයි ගන්න. ඕ භාව එක භාවනාවක් කරගෙන යනවා නිදිමත එනවා ඒක මට සුදුසු නෑ කියලා වෙන භාවනාවක් පටන් ගන්නවා. දැන් ඒ ධර්මයේ ගැන නොදන්නකම. යමෙක් භාවනා කරලා නිදිමත ඉක්මනින් එන භාවනාව Tamanට සුදුසු භාවනාවක්. හේතුව මොකද? ඒ භාවනා තුنين මාරය හතර දිනක් ඒ වෙන විට යටපත් වෙලා ඉන්නවා. හතර පස්වෙනි මාරයට අහු වෙලා තමයි නිදිමතට ආවේ. දැන් අපි හිතමු දැන් මේ தත්ත්වය මේ පින්වතුන්ටත් අදාළ වෙනවා සක්මන් භාවනාවට ගියත් ආනාපාන සති භාවනාවට ගියත් ඔන්න ඔතෙන්ට එකයි යන්නේ. අනික් වගේන හොයන්න එපා. අනික් මාර්ය මන් ළඟ ඉන්නවද නැද්ද කියලා ගන්න එපා. අර භාවනා අරමුණේ ඉන්න. භාවනා අරමුණේම සතිය පවත්වන්න. සතිය පවත්ලා ටිකක් වෙලා යනකොට ටිකක් කල් යනකොට නිදිමත එයි. ඒ නිදිමත එනකොට Taman දැනගන්න ඒක සතුටකේ. සතුටකට කාරණයක් කියලා. මොකද හේතුව හීන විද්‍ය නැමැති මායя එන්නේ තව මායව හතර දිනේ ජයගත්තු කරගන්න. දැන් එහෙමනම් තව සතුටු වෙන්න හීන විද්‍ය මායя ජයගත්තොත් මම මායය පහකින් දිනුවා. මේ භාවනාව ස්ථාවර වෙනවා ඉතින් පස්සේ. දැන් එහෙමනම් තීන මිද්ද මේ නැමැති මායя නිදිමත ගතිය ආව මේක අහක් කරන්නේ කොහොමද? කෙටියෙන් මේ පින්වතුන්ට මම ගියා දෙනවා. සක්මන් භාවනා ඉඳගෙන භාවනා කරනවා. ඇස් වහගෙන ආනාපාන සති භාවනාව හෝ වෙනත් ඕනම භාවනාවකට මේක පොදුයි. අපි දැන් පැහැදිලි කරන්නේ ආනාපාන සති භාවනාවනේ. ඒ භාවනාවේදී ඇස් පියාගෙන මේ පින්වතුන් භාවනා කරනකොට එකපාරට නෙවෙයි ඉඳගත්තේ හැටි නිදිමත આવොත් ඒක භාවනාවෙන් ආපු එකක් නෙවෙයි. මාර පරාජයක් නෙවෙයි. කම්මැලිකම. ඒක කම්මැලියේ ලක්ෂණය. අපි විනාඩි 5ක් හරි භාවනා කරලා නිදිමත ආවා. හෙළනාවේ අර පළවෙනි මාර්ය හතර දෙනා පාස් කරලා. විනාඩි 5කින් පාස් කරා. ජයගත්තා. එතකොට මේ තීන විද්‍ය නිදිමත ආපෙ හැටිය ඉඳගෙන ඉන්න ඉඳලා ආවනම් බොහොම සරලයි මේ නිදිමත අහක් කරන්න මුලින්ම ඇස්සරින්. ඒ ඉඳගෙන ඉන්න ගමම භාවනාව නවත්තලා ඇස්සරින්. ඇස්සේ හරි හැටිය හුඟක් වෙලාවට මේ නිදිමත ඉවරයි. Tamanට තේරෙනවා නිදිමත ගතියක් නැහැ කියලා. තේරෙනකන් ඇස් අරගෙන ඉන්න. ඊට පස්සේ ආයස් පියාගෙන භාවනා කරා. අලුත් එතකොට අලුත් භාවනාවක් කියන්නේ ඒකට කමන්නේ. එතකොට ඔහොම තෙතුන් වතාවක් ඇස් අරලා වැහිම තුල මේ හීන මිද්‍ය හක් වෙන්න පුළුවන්. ඉඳගෙන ඉන්නේ භාවනාව. එහෙම හක් නොවුනොත් මේ පින්වතුන් කරන්න තියෙන්නේ දැන් සක්මන් භාවනාවයි දෙකම එකට මේ අපි කරන්න කිව්වේ. ඉඳගෙන ඉන්නකොට තීන මිද්දේ එනවා ඇස් ඇරියත් ඇරින්නේ නැවත නැවත ඒ ක්‍රියාකාරම කාර්කම කිරීම තුලත් නිදිමතම නම් එන්නේ ඔය වාඩි වෙලා ඉන්න තැනින් නැගිටලා සක්මන් කරා සක්මන් භාවනාව ටිකක් වෙලා කරලා ආයෙත් ගන්න. එතකොට ඉඳගෙන භාවනා කරන එකේදී එන තීන මිද්‍ය මේ පින්වතුන්ට එක්ක සක්මනේ නැත්නම් ඇස් ඇරීමේ අහකරයි. එහෙම නැත්නම් දැන් සක්මන් කරන වෙලාවේ නිදිමතක් ආවොත් වැටෙන්න තරම් අමාරුවෙන් ඇවිද ගන්නවා සක්මන් කරන්න බැරි තරම් මේ නිදිමතක් ආවොත් ඒ පින්වතා ඒ සක්මනේම සක්මන් කරන තැන කෙලින්ම හිත ගන්න. ඇවිදින්න නැතුව එක තැන හිත ගන්න. හිතගෙන ඉදිරියට හොඳින් ඈත තියෙන දෙයක් බලන්න. නැවතිලා ඉඳගෙන බලන්න ඈත තියෙන දෙයක්. ටිකක් වෙලා බලා ඉන්නකොට Tamanටම තේරෙන්නේ ඉදිමත ගතිය අඩු වෙනවා. එහෙම හොඳට වාඩි වෙමාම ආයෙ සක්මන් කරා. දැන් මෙන්න මේ විදිහට සක්මනේදී එන නිදිමතහක් කරන්න කවුරු හරි කෙනෙක් මේ ආකාරයට මේ භාවනාවේ ඔය තීන මිද්දේ දක්වා තියෙන මායය හක් කරොත් මේ පින්වතුන්ට ඊට පස්සේ තම බහුලීකත කරොත් මේ භාවනාව මෙන්න මෙහෙම දෙයක් දකින්න හම්බෙනවා වෙනදා වගේම වාඩි වෙලා භාවනා කරා ටිකක් වෙලා විනාඩි දෙක තුනක් භාවනා කරනකොට එකපාරටම නිදිමත ගතියක් ඒවි. ඇවිදින් ඒක ඊට පස්සේ හොඳට අර භාවනා ආරමුණ තේරෙන ගතියකට එයි. ඒ කියන්නේ මොකද්ද? ඔය පස්වෙනි මාරය පහු කරා. ඒ වගේම සක්මන් කරන කෙනාටත් ඕකම තේරෙයි. මුලින්ම භාවනා කරනකොට නිදිමත ගතිය ආවා. එතෙන්දී පිළියම් යොදලා මේක මාරු වුණා දැන් ගොඩක් කල් භාවනා කරන කෙනෙක් වෙනවා මෙයා. නමුත් නැවත නැවත හැමදාම භාවනා කරනකොට ටිකක් විනාඩි 10 දෙක තුනක් භාවනා කරනකොට නිදිමත ගතියක් එනවා. වෙනද වගේ ඒ භාවනාව කඩන්න බෑ ඒ නිදිමත ගතිය. මාරය එනවා මාරයට බෑ භාවනාව නවත්තන්න. එයා ඒ භාවනා කරන කෙනාටම ශ්‍රාවකයාටම තේරෙනවා ඒ නිදිමත ගතිය ඇවිදිලා ඒ නිදිමත ගතිය ඊට පස්සේ අතුරුදහන් වෙලා අර භාවනාව පිළිබඳ හොඳ සතියකටපත් වෙනවා. දැන් මෙන්න මේ තැන හඳුනාගත්තෝ යමේ මේ තැන පාස් කරොත් දිනපතා පාස් කරොත් බහුලීගත කරොත් දින ගණනාවක් මේ විදිහටම කරොත් මෙතනින් එහා මේ සීමාව නීවරණයටපත් වෙච්ච සීමාව. දැන් ඒ සීමාවටපත් වෙන කෙනාට ඊට පස්සේ තියෙන්නේ තමන්ගේ මානව හිමිකම්ම වන තමන්ගේ මේ ජීවිතයේ හැදිච්ච මූලයේ තියෙන මාර හතුරු කන්තිකක් තියෙනවා. මොනවද? බිය, සැකය, ඒ වගේ මකු බව, කීර්ති ප්‍රශංසා, ලාභ සත්කාර කියන ඒවා. තානුම් පහත් කරලා තමන් උසස් කරලා කලකදී. මේ පහ ඇත්තටම කාලයක් භාවනාවෙන් අහක් කරන්න ඕනේ. නමුත් ප්‍රබලම ටික තියෙන්නේ ඔය පස්වෙනි මායя දක්වා. නිදිමත දක්වා. නිදිමත නැති වෙනකොට තීන මිද්දේ නැමැති මායя පරාජය කරනකොට පංච නීවරණ යටපත් වෙනවා. ඒ ඊළඟට තියෙන මායයාගෙන් තියෙන නරක ගතිය තමයි යම්කිසි විදිහකට ඊට පස්සේ Tamanට භාවනාව නවත්තන්නේ බිය හා සැක මතයි. විශේෂයෙන්ම බිය කියන්නේ කරගෙන යන භාවනාවෙන් නැත්නම් මේ අරමුණ ගැන තීවීමෙන් එතෙන්දි දැනෙන ශාරීරික ලක්ෂණ වලින් Tamanට හානියක් වෙයි ලෙඩක් හැදෙයි කියලා බය මේ බුදුහාමුදුරුවෝ දීපු කමඨහන Taman කරන්නේ. ඒ කමඨහන කරමින් ඉන්නකොට දැන් විශේෂයෙන්ම ඔය කය ගැන අවධානයෙන් ඉන්නකොට ඔතනින් එහාට ධාතු වල ಗುಣ, කයේ ධාතු වල ಗುಣ ශ්‍රාවකයාට අහු වෙනවා. එතකොට ශරීරයේ හැදිච්ච ධාතු වල ಗುಣ දැනනකොට මේක ලෙඩක් හැදෙනවා. අංශභාගයට එනවා නැත්නම් මේ වෛද්‍යවරයෙක් හම්බෙන්න ඕනේ මේ වගේ බය ඇති. නැත්නම් මගේ භාවනාව වැරදිලා මට මොනවා හරි පිස්සු හැදෙන්න එනවා. මේ පිස්සු හැදෙන දේ බුදුහාමුදුරු දෙන්නේ නැහැ නේ. ඒකට ගෞරවය තියෙනවා, ශ්‍රද්ධාව තියෙනවා. මගේ ඇඟේ මොකක් හරි ලෙඩක් හැදෙන්න එනවා. ලෙඩ හැදෙන එක බුදුහාමුදුරු දෙන්නේ නැහැ නේ. එන්නේ තැනෙ එහෙම බය වෙලා අර භාවනාව නවත්වනවා. නැත්නම් සැක හිතර නවත්තනවා. මම කරන විදිහ හරියද වැරදිලාද මේ කොහෙද මේ මෙහෙම වෙන්නේ? ඒකට සැකයි. ওই දෙක පාස් වෙලා ඉස්සරහට ගිය හැටිය දැන් බිය කියන එක 6 වෙනි මාර්යා සැකය කියන එක 7 වෙනි මාර්යා. ওই දෙක එක අතකින් ආරක්ෂකය දෙන්නේ. මේ ආරක්ෂක මේ මාර්ගය දෙන්න සමහර විට වැරදි ලෙස ගියොත් දැන් අපි හිතමුකෝ මෙතෙන්දී පස්සේ යම්කිසි ශ්‍රාවකයේ Taman වැරදි විදර්ශනා උපක්ඛිලේශයකට අහු වෙලා. දැන් අපි කරන භාවනාව සතිය පිහිටවන්නේ නැතුව භාවනා අරමුණේ සතිය පිහිටියේ නැත්නම් ඒකේ අඩුපාඩුවක් වුණොත් මේ විදර්ශනා භාවනාව වල තියෙනවා වැරදුනාම ලැබෙන ප්‍රතිඵලය. මේ වැරදුනාම භාවනාව වරද්දගෙන ලැබෙන ප්‍රතිඵලයට කියන උපක්ඛිලේශය. දැන් හුඟක් වෙලාට මේ මේ වගේ භාවනාවේදී භාවන කිසිවක් දැනෙන්නේ නැති යන. Taman බොහොම සාන්ත පරිසරයක නික්‍රහන්තිය නැමැති සුවයකටපත් වෙනවා. එතකොට එයා හිතන්නේ මේක වටින දෙයක්. නමුත් භාවනාවේ එතන තියෙන්නේ උපක්ඛිලේශ. නැත්නම් ආලෝක පේන. ආලෝකයේ පේන එක හොඳයි කිව්වෝ ආලෝකයේ පේන්නේ උපක්ඛිලේශ. වෙනුවට ගැටලුවක් නෑ. මේ දෙක හොඳයි කියලා ගන්නෑ. වට බියක් හෝ සැකක් ඇති වුණා නම් හොඳ වෙන්නේ නෑ. දැන් ඒක හොඳයි කියලා අරගෙන උපක්ලේශ වලටපත් වෙන්නේ නෑ. දැන් ওই වගේ දේවල් බිය සැක කියන දෙක උඩ ලක්ෂලාට වැරදි මාර්ග වලින් බේර ගන්න. බිය සැක මේක අවශ්‍යයි. දැන් පෙරක් අයට වෙන්නේ තමන් විසින්ම තනි තීරණයකට යනවා ඒ භාවනාවේ ගුරුවරුන්ගේ උපදෙස් නැතුව දැන් මම සෝවාන් වුණා කියලා බලක් අය යන්නේ. මේ මාර්ගඵල මම ඉන්නේ දැන් ඉහළ තැනක අර බියසක නැහැ. ආන්න එකට කියනවා මකු බව. ඊට දැන් බැලුවොත් වර්තමානයේ ලංකාවේ ලංකාවේ වර්තමානයේ ලංකාවේ ඔන්නේ මහු බව නැමැති මායයට අහු වෙලා තමයි හුඟක් අය මාර්ගඵලලාභීන් කියලා ප්‍රකාශ කරා. එන්න අටවෙනි මාර්යා දරුණු මාර්යා. මේ මාර්යා ගැන හඳුන ගන්න නැතුව ගුරුවරුන්ගෙන් දැන ගන්න නැතුව කිසි කෙනෙක් භාවනා කරලා මෙතනින් එහාට යන්න බෑ. එතකොට ලංකාවේ හුඟක් අය ගිය බැලුවම ඔය මකු බව නැමැති මාර්යාට මාර්යා ග්‍රහණයටපත් වෙලා තමයි සෝවාන් වෙලා සකදාගාමි වෙලා ධ්‍යාන ලැබුවා කියලා බොරු කියන්නේ. මේ මායя ගැන දන්නේ නැති. මේ මායයාට බලේ එන්නේ, පණ එන්නේ බියහා සැක නැති වුණා. දැන් බිය කියන්නේ මේ භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵලය ගැන බිය වීම, සැකෙන් වීම. ওই දෙක තියෙන තාක්කල් තව ගුරුවරයෙකුට බේරන්න පුළුවන්. ওই දෙක Taman නැති කරගෙන ගුරු හරුකම් ගන්න නැතුව මකු බවට ගියා නම් එයා හිතන්නේම මම හරි කියලා. මකු කියන්නේ මම හරි කියලා. එයාට සංසාරේ ගැලවෙන්න බෑ ඊළඟට. වරදින තැන් තියෙනවා. මේ අටවෙනි මාර්යය මේ මකු බව, හද බව මේක ලැබුණොත් වැරදි ලෙස යමෙක් මේ මකු බව උඩ මම සෝවාන් කියලා වැරදි ලෙස තීරණය කරාන. මන් නිවන් දැකලා ඉන්නේ කියලා වැරදි ලෙස තීරණය කරාන. මේ මකු බැව නැමැති මාරයාට පුළුවන් ඒ පුජ්‍යලයාගේ තිසරණේ කඩන්න. බව බුදුහාමුදුරන්ගේ ශ්‍රාවක කමින් අහක් කරන්නේ. එච්චර ප්‍රබලයි. එනිහිඳ වර්තමානයේ ලංකාවේ හුඟක් අය අහුවෙන මාරයා මකු බවයි. එතනින් මෙහාදී ඕනම කෙනෙක් භාවනා කරන්න ගිහින් වර්තමානයේ අහුවෙන්නේ පරේෂණ තෘෂ්ණාව. භාවනාව සාර්ථක වෙන්නේ නැත්තේ පරේෂණ තෘෂ්ණාව. කියන්නේ වර්තමාන සමාජයට බහුල ලෙස බලපාන්නේ මායයි හතරවෙනි මායයි අටවෙනි මායයි නවවෙනි මායයා ලාභ අපේක්ෂා කීර්ති ප්‍රසස්සා ඒ කියන්නේ ලාභ ප්‍රයෝජන කවුරු හරි කෙනෙක් භාවනා කරනකොට ඔයා හොඳට භාවනා කරනවා වෙනදා වගේ නෙවෙයි වැඩි වෙලා ඉන්නවා මේවා ඇහෙනකොට ඒකට සතුටු වෙලා මම උසස් කෙනෙක් කියලා හිතුවත් මේ නමවෙනි මාරයට අහු දැන් ගිහි පින්වතෙක් අහු වෙන්නේ වකලාට එහෙම තමන්ගේ මේ යාළුවෝ කියනවා ආ දැන් නම් ඉස්සර වගේ නෙමෙයි හොඳට භාවනා කරන්න අන්න ඒකම ඒකෙන් අහු වෙනවා මේ පිටායකින් අහු වෙනවා ඊගාවට 10 වෙනි මාරයට එන්නේ තමන් උසස් කොට සලකනවා අනුන් පහත් කොට සලකනවා මේක තමයි මේ සංසාරයේ තියෙන අන්තිම මානව හිමිකම. අපිට මිනිස්සෙක් විදිහට තියෙන දරුණුම හැමෝටම තියෙන හිමිකම තමයි තමන් උසස් කියලා කලකට. කවුරුවත් මේ සංසාරයේ ඉන්න සතෙක් තව කෙනෙක් උසස් කියන්නේ. මම හරි කියන මතේ ඉන්නේ. මම හොඳයි කියන මතේ ඉන්නේ. ඔන්නේ මතේ තියෙන තාක්කල් සම්මාදිටිය ලැබෙන්නේ. ඇයි මම හරිත් කියන තැනක සම්මාදිටියක් තියෙන්න බෑ. සම්මාදිටිය කියන්නේ මම නැති තැනක ලැබෙන ප්‍රතිඵල. මම නැති තැනක මම හරි කියලා කෙනෙක් ඉන්න බෑ. මම උසස් කියලා කෙනෙක් ඉන්න බෑ. අනුන් පහත් කියලා කෙනෙක් ඉන්න බෑ. දැන් මෙන්න මේ தත්ත්වය අහක් වෙන්නක් එකපාරට බෑ. මේවා දරුණුම මාර්ගය. මේවා ලේසියෙන් අහක් වෙන්නේ නෙවෙයි. ඒ වුණාට බුදුහාමුදුරෝ දෙන උපදේශ ශ්‍රාවකයා මේ හීන මිද්‍ය දක්වා මේ භාවනාව සාර්ථක කරගෙන පස්වෙනි මාර්යා ජය අරගෙන එතකොට තමන්ට භාවනා කරගෙන යීමේ ශක්තියක් තියෙනවා තනියෙන් මේ භාවනාව බහුලීකත වීමේ අහම්බෙන් සිදුවෙන කරන්න බහුලීකත කරන්න පුළුවන් කාලයක් කරනකොට එක මොහොතට හරි මේ මායයක් දහ දෙනා මහක් වුණාද එදාට අර සංසාරයේ සියලු හිමිකම් ඉවරයි. මේ මොහොත සංසාරයේ සියලු හිමිකම් ඉවරයි. සංසාරයේ සියලු හිමිකම් ඉවර වෙච්ච මොහොත තමයි බුදුහාමුදුරෝ කියන්නේ සම්මාදිට්ඨිය තියෙන මොහොත. එහෙනම් සම්මාදිට්ඨිය ලැබෙනකොට 10 වෙනි මායයා අතුරු ගහන් වෙන්නේ. 10 මාරයා විතරක් අතුරුදහන් වෙන්නේ එතකන් ඒකේ නමය නම දෙනාම අතුරුදහන් වෙලා අවසානයේ තමයි 10 අතුරුදහන් වෙන්නේ. ඔය අතුරුදහන් වෙන්නේ මේ පින්වතුන්ට දැන් අතුරුදහන් වෙන ක්‍රමයේ කිව්වා සක්මන් කරනකොට වෙන්න පුළුවන්. හරියට කරනවා නම් ඉඳගෙන භාවනාවෙන් වෙන්න පුළුවන්. එහෙමනම් අද දවසේ දේශනාවට කාල වේලාව අවසන් වෙගෙන යනවා. මේ පින්වතුන්ට දැන් පසුගිය දේශනාවත් මේ දේශනාවෙනුත් පැහැදිලි කරලා දුන්නේ තමන් කරන භාවනාවට හතුරුකම් කරන මාර්ගය. 아무තු හතුරේ 아무තු බුද්ධලේ කියනවා නෙමෙයි සංසාරේ හදන්න දැනට ඔයගොල්ලෝ භාවිතා කරන තමන්ගේම මානසික හැඟීම් ටිකක් තමයි මේ මාර්ගය කියන්නේ. ඒ ටික දැනගෙන මගේ මම මේවට විරුද්ධවයි භාවනා කරන්න කියලා දැනුවත් වීම තුළ සාර්ථකව භාවනාව අවසන් කරන්න පුළුවන් හැම දිනාට මේ ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ දේශනාව මේ විදිහට අවසන් කරනවා. මේ ධර්ම දේශනා මාලාවම ඇත්තටම දායකත්වය දරලා මේ විදිහට මේ බෞද්ධ මාධ්‍ය තුලින් ප්‍රචාරය කරන්නේ අපගේ වෛද්‍යාචාර්ය ආනන්ද පෙරේරා සහ රේණුකා මංචනායක යුවල එවගේ මේ දායක පින්වතුන් බලාපොරොත්තු වෙනවා මිය පරලෝකීය AB සම්ලපාල පෙරේරා සහ BAW මංචනායක වියවරුන් දෙදෙනාට පින් අනුමෝදන් කිරීම මිය පරලෝක ගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම සුජීවත්ව සිටන ශ්‍රීමාවතී පෙරේරා සහ සීලාමන්ත නායක මෑණියන් දෙදෙනාට සුවසෙත චිර ජීවනයේ ප්‍රාර්ථනා කිරීම සුජීවත්ව සිටන සියලුම ඥාති හිත ඥාති හිත මිත්‍රාදීන්ට සුවසෙත හා නිවන් සුව ප්‍රාර්ථනා කිරීම බෞද්ධ නාලිකාවේ අධිපති පූජ්‍ය ධර්ණාගම කුසල ධම්ම නායකා ස්වාමින් වහන්සේටත් එම කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් සුවසෙත සහ නිවන් සුව ප්‍රාර්ථනා කිරීම. මේ වැඩසටහන් මාලාව පටිගත කරන බර්ඩ් පාක් ස්ථානීය අධිපති රුවන් මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කිරීම, දේශකයන් වහන්සේට චිර ජීවනයේ සහ නිවන් සුව ප්‍රාර්ථනා කිරීම මේ දේශනා මාලාව සවන් දෙන ආසන්න නරඹන සියලු දෙනාටම ධර්ම අවබෝධයේ පිණිසත් මේ පින්කම හේතු වෙීමයි මේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා ධර්ම ශ්‍රවණය කරපු අපි සෑම දෙනාටම දායකත්වයේ දරුවේ සෑම දෙනාටම මේ ජීවිතය තුළදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මේ කුසලයේ එකසේ හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා. ආකාසට්ටාච මුම්මත්තා දේවානාගාම හිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්තක්කන්තු ලෝක සාසනං ආකාසත්තාච බුම්මත්හා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තාච බුම්මත්හා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චරං රක්ඛන්තු ලෝක සාසනං ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ පොකුණු විට විනයාලංකාරාම වාසී පූජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ